තෙරුවන් සරණයි සියලු දෙනාටම. බෞද්ධ මාධ්‍යාලය ඔබ වෙත සංනිවේදනය කරන විදර්ශනා ධර්මදේශනා මාලාවේ අද දිනට નિયમિત උතුම් ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු ලොව දිනන බුදුමක ධර්ම දේශනා මාලාව නිවන්මක ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කළ විදර්ශනා ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන පින්වත් පිරිසක් විසින් මෙමුතුම් වූ ධර්ම දේශනාව මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ එසේනම් සදර්ම දේශනාව අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ කායනෝ අයං භික්කවේ මක්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝම නස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිම්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සද්ධා බුද්ධි සම්පන්න පින්නත්නේ අපි හැමදාමත් සැනතුරාද ඉරිදා දිනයන්වල උදෑසන මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ජීවිතයේ නොදකින පැත්ත දැකීම පිළිබඳව. අපිට බාහිරින් පේන දේ නෙවෙයි හුඟක් දෙවල්වල ඇතුළත තියෙන්නේ. ඇත්තරම කියනවනං අපි කෙනෙක්ව තේරුම් ගණ්ඩ උත්සාහ කරනවා. හුඟකලට අපේ ළඟම ඉන්න අයවත් තේරුම් ගණ්ඩ අපි උත්සාහ කරනවා. මඟහනවා සමහරලට අපි අති මෙන්න මෙම කියනවා නේද මං හිතපු කෙනා නෙවේ වගේ නේද ඒකත් කියන්නේ වගේ කියලා ඒගැන හිතපු කෙනාද දන්නෙත් නෑ නේද හිතපු කෙනා නෙවේ වගේ මට පස්සේ තමයි තේරුණේ එහෙම කියනවා ඒ හරිරම තේල්ලත් දන්න කියන්න මේ ලෝකෙ මහා පුදුම දෙයක් තියෙනවා මහා පුදුම දේ තමයි අපේ ජීවිත අනුමාන කරගෙන ජීවත්වෙන ජීවිත. අඩුම තරමින් අපේ මූුණ හැඩේවක්වත් අපි දන්නේ. හරියටම දන්න දන්නවද. මං හිනානකට අනිත් අයට මාව පේන්නේ කොහොමද කියලා දන්නවා හරියට. ඇඳුමක් ඇඳහම් මාව ඒ ඇඳුමට හොඳට පේනවද නරකට පේනවාද කියලා දන්නවද හරියට. ඒකින්ද බෝධ කරන්නේ කායන් අරගිහින් අහනවා. නේද? මේ ඇඳුමට මට හොඳද කියලා අහනවා. ඒ කියන්නේ ඇත්තටම අපි අපි ගැන දන්නේ නෑ. නේ? ඉතින් එහෙම නොදැනගෙන ඉන්න ජීවිතයක අනුමාන කරගෙන ඔක්කොම අනුමාන කරගෙන තමයි සම්පූර්ණ ජීවිතයගෙන යන්නේ. ඇයි? ඇයි අනුමාන කරගෙන ජීවත්තෙන් වෙලා තියන්නේ. කවදාකවත් රුවන්නලි සෑය දැක්ක නැති කෙනෙකුට අපි රුවන්නලි සෑ හොඳ විස්තර කරනවා. විස්තර කරාට එයාට කෙනෙක් කියනකොට මේ මේ හැඩේ මේ හැඩේ මෙහෙමයි මෙහෙමයි කළ එක ඒක අදහසෙන්නේ ඇයි එය දැකර නැතිහින්ද. අපේ හිතේ ක්‍රියාකාරිත්ව අපි ළඟ සිද්ධ වෙන්නේ මොකක්ද අපේ සිත්වල මොනවද තියෙන්නේ මොනවද ඇත්තර මේ වැය ස්වභාවය ඒ මොකක්වත් අපි හරියට දන්නේ නෑ ඇති හින්දා අපි අනුමාන කරගෙන ජීවත්වෙනවා. එකයන් අපිට මේ එක පාටම් පේන දෙනවේ ඇත්තට මැතුර තියෙන්නේ අන්න ඒකයි ඒ නොපෙනෙන පැතිකඩක් තියෙන මේ ලොක අපේ ඇහේ සීමාවක් තියෙන අපිට යමක් තේරුම් ගණ්ඩ පුළුවන් ඇහැට විනිවිධ දකිින්ට පුළුවන් සීමාවක් තියෙන ඇතින හට එක දකිට බෑ හරියට යම්කිසි ටෝච්ච එකක් ඇතට අල්ලපහම මේ ටෝච්චක එලිය විදෙන සීමාවත්තින ඇති හට එතන හට අඳුර විනිවිධයන් ටෝච්චකට බෑ ඒක තියෙන ප්‍රමාණයනුව අන්නේ වගේ අපේ ඇහැ කණ නාසය දිව ශරීරය කියල් සහ මනස කියල අපේ තියෙනම ඉන්ද්‍රියන් වලට ලෝකයේ විනිවිධ දකිින්ට පුළුවන් සීමාවත්වෙන ඉන් ඔබ්බට අපිට පේන්නේ. ඉන් ඔබ්බට අපිට තේරෙන්නේ තේරෙන්නේ නෑ. කෙනෙක්ගේ හැසිරීමක් අපිට පේනවා. කෙනෙක්ගේ වචනයක් අපිට ඇහෙනවා. වචන සහ හැසිරීම් අනු යාගේ සිතුවිලි මයින්න අපි. නේද එහෙම නැතුව විනිවිධ දකිින්ට අපට ක්‍රමයක් නෑ. ඒහින්ද අපි හැම්බලේම අනුමාන වසයෙන් ඉන්නේ. මෙයා මෙහෙම හැසිරෙන හිද මෙයාගේ හිත මෙහෙම ඇති එතනම තියෙන අපේ ලොකූ අසරණකම හරියටම හොයාගන්න බැරි දේවල් ගැන අපි විශ්වාසතියාගෙන යනවා විශ්වාසතියාගෙන ගිහිල්ලා අන්තුවට හුඟාක් වෙලාවට පරදිනවා වැදුනාව ලොකූ දුක්කෙනවා අපිට නද සමහරයට දිවිනසාගන්න පවාවෙනවා. ඒ තරමට බලාපොරොත්තු කැඩෙනවා. ඉති හින්ද අන්න ඒක නිසාවෙන්ම මේකට විසඳුමක් හොයා ගණ්ඩෝනේ. එකද මේ ලෝකයේ නොපේනෙන දේවල් දැක ගැනීම සඳහා වැඩපිළිලක් බුදුරජාන් වන්සගේ ධර්මය තුළ තියෙනවා. අන්න ඒ නොපෙන්න දේවල් දැක ගැනීමට කියනවා නොපෙනෙන නොදැනෙන නොතේරෙන. පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩක් තියෙනවයි කියන්නේ නොපෙන කැන අපේ මනසට නොපෙනෙන අන්න ඒ එන්න ඒ නොපෙනෙන දේවල් නැත්තං නොදැනෙන දේවල් අපේ දර්ශන සීමාව ශ්‍රවණ සීමාව ඉක්මවා මේ ලෝකයේ තියෙන සත්‍ය තත්ත්වය තේරුම් ගැනීමට කියන විදර්ශනාව කියලා. හරිද එතකොට අපි ඇත්තටම වෙලේ ලැබිච්ච ජීවිතයේ විදර්ශනා සිතක් පහළ කරගත යුතුද නැද්ද. අපි ලොකු අවධානයක් යොම කරන්නවන කාරණාවත්තිනවා. අපි ජීවිතය වෙලාවට අසාර්ථක වෙනවා. ජීවිතය අසාර්ථක වෙච්ච හැම කෙනෙක් ඒ අසාර්ථක තත්ත්වය තුළ තවත් විනාසයට පත්වෙනවාද. සමහර අය හැම කෙනෙක් මෙහෙම වෙනවාද සමහරය හරි ආඩම්බරෙන් කතා කරනවා මගේ අසාර්ථකත්වය මයි මගේ ජීවිතය සාර්ථකවෙන් හේතුනේ කියලා නද සමහට පෝලල් විභාග වගේ සම්පූර්ණයම ෆෙල් වෙච්චාය දෙවනි කතාවත් ෆෙල් වෙච්චාය ඒක පැත්තකින් තිලා ජීවිතය තාම සාර්ථකඩියක ටර යන වෙනත් පැත්තකින් සමහරය එතනින්ම නැහිලානවා නද මුකුත් කරන්නේ නැතුව එනම් අසාර්ථක තත්ත්වය තුළ සාර්ථකත්වයට පත්වෙන්ට මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ ඇයි කොයි වගේ මිනිසුන්තේ පුළුවන් වෙන්න ලෝක හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු අනුවද නැද්ද හේතු නැතුව මුකුත් වෙන්නේ නෑ සිද්ධියට යට තියෙනවා අපිට නොපෙන දෙවල්ලගයා හැම සිද්ධියක්ම යටින් තියෙනවා හරියට ගොඩ නෑගිල්ලක බරදරාගෙන ඉන්න ෆෞන්ඩේෂන් එක වගේ අපිට එලියට පේන හැම සිද්ධියකම කවුහරිමට බයිනකොට කවුරහරිමට කුරුලුකං කරනකොට කවුරහරි මට හිංසා කරනකොට රිදින දේවල් කරනකොට අපි හරිට කලබල්ලා සමහට අනි පතර බැල දාලා අනි පත්‍ර කෑගහල දේවල් කරන නමුත් ඒක යට තියෙනවා මේකට හේතුව හැබැ ඇත්තම හේතුව ඇත්තම හේතුව සමහට බොහොම අසරණ අහිංසක එකක් වැඩිපුවා සමහර ඉන්නවා ගොඩාක් ලෙංගතුකම් වැඩිහින්ද ඒවා දරන්ඩ බැරු අනිතට බයිනය සහරය තේරුම්ගන්න බෑපිට නේද කෑගහන්න බනින්නේ සමහට ආදරය වැඩිහින්ද සමහරට තේරුම්ගන්ඩ පැරල ප්‍රශ්න තවත් අවුල් කරගන්න ඒ වගේ ගැටලුව දිහා නිරවුල්ල බලාගණ්ඩ නම් සිද්ධියදී කලබල වෙලා බෑ යම් කිසි අසාර්ථක සිද්ධයක් යම් කිසි පල්ලහටටන දෙයක් වුණොත් එතෙන්දී සංසුම්ව නිරවුල්ව ඒක විනිවිධ යන්ට පුළුවන්නම් හේතු හොයාගන්න පුළුවන් හරිම හේතු හොයාගන්න පුළුවන් හරිම හේතු හොයාගත්ත මිනිස්සු හේතුව බෙහෙත් දෙනවා නද එතකොට එයාලට නැවත සාර්ථකෙන් පුලන්කම තියෙනවා හරිම හේතු හොයාගත්තේ නැති අයට ඒ ප්‍රශ්නය කළමනා කරණය කරගඩ බැරි වෙනවා අපි මොනවාහරි විදර්ශනාවක් කරනවා නම් මේ වෙනකොට ධර්මය තුළින් මොනවාහරි පෝෂණයක් වෙලා තියෙනවනම් සාමාන්‍ය ඉතා සාමාන්‍ය පෘතක්ජන මිනිස්සු ගන්න තීරණවලට වැඩි අපේ තීරණවල වෙනසක් තියෙන්ට ඕනේ. ඒ වෙනස හැබැයි ඒ ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතු යමක් තියෙනවා නම් ඒ හේතු හැමෝටම පොදුයි. හරි එතකොට හැමෝටම පොදුයි නං උදාහරණයක් අපි කියමු ගොඩාක් තරහයන කෙනෙකින්නවා. අඩුවෙන් තරහයන කෙනෙකින්නවා. හරි හේතුව පොඩ්ඩත්තන් තරහ යනවා කියලා කියන්නේ එයාට අපි ඒ ඒක වචනින් කතා කරන නමුත් අපික තේරෙන්න අපිට එයාගේ ඉවසීමේ සීමාව අඩුයි නේද කියනවා නේද මගේ ඉවසීමේ සීමාව පැන්න කියනවා අපි එකක් කෙනට එකක් කෙනට වචනයෙන් සහ ක්‍රියාවෙන් අපි අනිත්තයට රිදවන්ට පටන් ගන්න ඉවසීමේ සීමාව පැන්නට පස්සේ හරි එතකොට එකක් කෙනට එකක් කෙනට එකක් කෙනට තියෙන ඉවසීමේ සීමාව එකමද නෑ වෙනස් එකම සිද්ධියකද එක එකන එක විදිර හැසිරෙන්නේ කෙනෙක් නරක විදිර හැසුනා මං එකනත් එක වෛර බඳනවා හැබැයි අට නරක විදියට එතනදී තරහගේ තරහා කියන සීමාව මට ඉවසන්ට පුළුවන් සීමාවට වෙනකෙනු ඉවසන්ට බැරිහිද එය විදිර හැසිරුණේ මංකෑක ගහන ඉවසන්ට තිබුණා මට පුළුවන් ඇවාට බැරි කියලා නේද බැරිහින්දම තම හෙමුණේ ඒක දැක්ක නැති අපි පුද්ගලොත් එක සමහර තරහ යනවා තරහ ඇති කරගන්නවා ළමයි නොඒකුත් ගැටලුකාරි තත්ත්වයන් අධ්‍යාපනය අඩාල වෙන විදිහට ගැටලුකාරි තත්වයන් නැති කරගන්නකොට ඒ මානසිකත්වය සකස් කරන්න ඕන කියලා දෙමපියන් තේරෙන්න ලාට එයාලා එහෙම හැසිරෙන්නේ කම්මැලිකං එන්න හේතු ඇතුව ඒ හේතුව නැති කරන්න ඒ ප්‍රශ්න දිහා දකින්න තරවටු කරලම් බලන්න ගුටි දීල බලනවා සමහරලාවට හරියන්න ඇයි පාඩන් කරන්නේ නෑ කියලා තේරුණ හම මෙයාව දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවක් කරන්න නීතිීඥය කරන්න තින අධික ආසාාවෙන් ඔක්කොම වැහෙනවා වැෑනහිද දෙමපි හරයට කලබලන කලබලලාමකදකන් ප්‍රශ්න තේරුම් ගන්න මෙයාගේ මානසිකත්වය තේරුම් ගන්න හුඟාවක් තැන්වලදී ඒ වගේ අනිත් අය නොදකින පැත්තක් දකින්නේ තමන් තුළ යම් කිසි විදසනාවක් තියෙනනම් ප්‍රාථමික වසයෙන් හරි විදසනාවන් තියෙන්ටඕන අපි සමහර හොඳ වැඩ කරනවා හොඳ වැඩත් එක්ක මිශ්‍ර වෙලා නරක වැඩෙන වැලියට සෑමහලට කුසල් කරනවා කියලා කුසල් කරනවා ඒ කුසල් එක්ක මිශ්‍රිතව අකුසල් වැඩෙන දේවල් තියෙනවා උදාහරණයක් දියට අපි වන්දනාවක යනවා කියලා වන්දනාව යනකොට ඒ වන්දනාව කියන්නේ වන්දනා කර ගැනීම සඳහා වන්දනාවත් එක්ක කෙලෙස් සහිත දේවල් ගොඩ එකතු කරගන්නවද නැත් එතකොට එක පැත්තකින් කුසල් වැඩෙනකොට අනිත් පැත්තේ වන්දනාවත් එක් අකුසල් වැඩිලා එතොට එක අර්ථයක් තියේද කරන හුඟාක් වැඩ අපි අර්ථානුකූල කරන්නේ නෑ. ආර්ථයක් ඇතුව කරන්නේ නෑ. කවුරුවත් දන්නඇති කොහේවත් තියෙන රාහු කාලයක් අපේ ජීවිතවලට එකතු කරගෙන. කවුද රාහු කියන්න දන්නේ. රාහු කොහොඳ මට බලපාන කියන්න දන්නේ. රාහු කාලය <laughs> කියන එක මොකක්ද කියලවක්වත් දන්නේ නෑ. අන්ද භක්තියෙන් අම්මෝ ඕකෙන්න්නම් එලියට යන්න පා. රාහු කාලේ නැතුවගේ හැම වැඩක්ම සාර්ථක වෙලාද. එවන තර අසාර්ථකච්චව ති හෙන රහු කාලය නැතු යන හැමලක්ම සාර්ථක වෙන්ඩන නේද නැකත් බල්ල ඔක්කොම කරලා පොරොන්දම් බල්ල විවාහ වෙන ඔක්කොම හරිගිහිල්ලද ඇයි බැරිවුණේ අපිට අසාර්ථක විවාහටි කරගෙන කීදනෙක් එත නැකත් බල්ල තිනද නැතික බලාගන්න නේද අසාර්ථක විවාහ වෙච්චේවාගෙන් සීයට අනුවකටත් වැඩිය ලංකා සමය නැකත බලන්නතු පොරොන්දම් බලන්නතු විවාහ වෙන බොම අඩුවේ නේද එන සියට අනුවකටත් වැඩිය කොහොමද නැකත් බල්ල පොරුන්දම් බලපේවා එනැති අර්ථයක්තින් හස එ කිසි දෙයක් විමසන්නතුව කටයුතු කරන්නේ ලෝකයේ අන්ද භක්තියෙන් කටයුතු කරන්නේ විදර්ශනාව පොඩ්ඩක්වත් නැති අය අන්ද භක්තියෙන් කටයුතු කෙරෙනවනම් මේ වෙනකොට කරගත්න කරගෙන කිසිම දෙයක් නෑ ධර්මය තුළින් එක ලොකූ ප්‍රහාරයක් මම එල්ල කරන්නේ අවුරුදු පහක් විතර අපි දැන් බණ කියනවා නේද ඒ බනහල තාම නැකත් පසෙ දුවනවනම් තාම බාරහාරවෙන්ඩ යනවනම් තාම ඔය රාහු කාලේ වගේ දෙවල් අතාරින් නැත්තා තාම තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරන්න බැයිනම් නේද එනම් ඉතින් ප්‍රාථමිකම තැනක ඉන්න කියලා මතක තියාගන්න ප්‍රාථමික ගැන ඉතාම ප්‍රාථමික තැනක හරි බොහොම පල්ලෙහා ඇයි මේ ක්‍රියාවලිය ගැන කිසිීම තේරුම අද අපි කතා කරන්න ඒක ගැන අපි පොරොඳුනා විදර්ශනාව කියලා කියන්න තමන් ගැන දැන ගැනීම අපේ ජීවිතය මෙහෙම තිබ්බට කෑලි පහක් තියෙන්නේ එක් ගැන ඊදවස අපි කතා කර කවධාරය අප තේරුම් ගණ්ඩුවන ගැලීම් පහක් තියෙනම එකේ වේගෙන් වෙනස් වීගෙන යන ක්‍රියාවලීන් පහක් හරියට මැසින් පහකින් පාට පහක් දානවනම් ඒ පාට පහක් මොහර තැනකට වැැක්කරීගෙන යන්න අපිතුම් පාට පහක් මැසින් පහකිෙනවා කියලා ඒ පාට පහම එකතුන එක පාටක් පෙනවානේද එහෙම වේගින් ගලාගෙන එකත් තියෙන කියෙන අන්නේ වගේ මැසින් පහකින් ක්‍රියාවලි පහක් සිද්ධ වෙන වගේ මෙතන අපිට අදාල් නැති ක්‍රියාවලි පහක් සිද්ධ වෙන මොනාදේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේවාගේ ඇත තත්ත්ව මේවාගේ ක්‍රියාකාරිත්වය මම කියලා මගේ කියලා ගණ්ඩ පුළුවන්ද කියලා විමසා බලන්නට ඕනෑ. විමසා බලන්ට මට සාම්පල්ල එකක් තියෙනවා. මොකක්ද නතින් බම්බේරක් බම්බයක් විතර වෙච්ච සරිරය. මගේ ඇතුළට හැරිලා මගේ ක්‍රියාකාරිත්වය මොනෝද කියලා බලන්නකට අපිට අපේ සිත ගැන සිතුවිලි ගැන ශරීරය ගැන වේදනාවල් ගැන අපිට ඇත්ත තත්ත්වය කොහොමද වෙන්නේ කොහොමද මෙවා නොවෙන්නේ මගේ මතකය කියන්න මොකක්ද ඒක වර්ධනය කරන්න මොකක්ද කරන්න ඕනෑ අනවශ්‍යව එන්න ඇතින්ට බ්ලොක් කර ගණඩ පුළුවන්ද හරි කරදරන සමහරයවා මොකද කියන්නේ මේ බලන්න මේ හිරිහැරි බලන්න පුඩ මට දුක හිතෙන මතකයන් තියෙනවා මට ඇඩෙන මතකයන් තියෙනවා නේද මට ඇඩෙන්ඩෙන දුක හිතෙන අතීත මතකයන් එන්ඩ පටන්ගත්තට පස්සේ එක දිකට එනවාද නැද අපි කවුහර මරණ කියලා පවුලි නේද ඉතිං භූමිධානය කරලා ඔක්කොම කල් ඉවරයි එනවද නැද්ද මගේ මගේ පීඩනය වැඩි කර කර වැඩි කර කර වැඩි කර කරේ මතකයම් පූලිමිටනවා මටති එන්ඩෙන්ඩ එන්ඩෙන් එන්ඩ මාව රත්වෙනවා දැන කවර කෙනෙක් මට නපුරු වචනයක් කියලා යනයන්ට හදිස්සේ ඒ කියලා ගිය වෙලාව ඉඳලා පරණ ඒ ජාතිය කිවටි කොක්කොමත් මේකත් එක් එනවද නැද්දමට අමතක් කරලා තිබ්බ හිත හදාගෙන තිබ්බ පරණ කියපේවා ටික ඔක්කොම එදාත් මෙහෙම කිව්වා ඊට කලිනුත් මෙහෙම කිව්වා මාසෙකට ඉස්සෙල්ලත් මෙහෙම කිව්වා කියලා අර ඔක්කොම මොනවද නැද්ද මේකත් එක්ක පෙළ ගහිලා වදයක්ද නැද්ද මේ දැන් කියපු එකවත් බේරගන්න බෑ එකෙන් වෙන්නේ පරණ රණ්ඩු වෙලා ඔක්කොම කරලා විසඳගත්ත ඒවා වගේක් තියෙනවා නේද ඒවා මේ මෙහෙ ඇවිල්ලා ආය සරක් ඇවිල්ලා අයි මතක නැද්ද කියලා හරියට නිකන් මේ නේද සටන් බිමට යන්න වගේ ඇවිල්ලා ඒ කට්ටියත් ඇවිල්ලා නේද ඇයි එදාත් මතක නැද්ද කියලා මේ පේලි ගහි ගහි එනවා මන් දන්න එහෙම එකක් වුණා කියලා මගේ නේද මන් දන්න ඒක මං කිව්වේ අපිට නොපෙනෙන නොදැනෙන ක්‍රියාවලියක් මේ කස්සේ තියෙනවා අන්න එක පාලනය කරේ නැත්තම් අපි ලොක්කු අමාරු පැටනවා ඇතරම් බලන්නක ඇතරම් පොඩි දෙයක් වුණට පස්සේ අපි හුඟක් වෙලා රණ්ඩු වෙන්නේ පරණේවටද නැද්ද කියන්නකෝ ඇත්තද වරුස නේද ඒක තමයි ඇත්ත කතාව ඒ කියන්නේ මොකක් හරි එකක් වුණාම අපේ හිත ඔක්කොම එකතු කරලා ගොුණු කරලා හරිගස්සල දෙන රන්ඩුව රන්ඩුවට ඕන ඔක්කොම හදල දෙනවා කිසි අඩුවන්න ඒක ඔක්කොම ලෑස්ති කරලා තියලා තියෙන්නේ හායනවක ආපු ගම බලන්න අර පැත්තෙන් වචනැකෝ මේ පැත්තෙන් දාහක් කියන්න ඔක්කම සූදානම් වෙලා ඒ වැඩේ මේක වෙනවා එකත් එක පීඩාවෙන්නේ කවුද අපිමයි එකද මේ මේ හැම දෙයක්ම දැනගෙන ඒ වගේ ඒවා නොවෙන්නට හරිද නිවැරදිව ලෝකයේ තියෙන සත්‍ය තත්ත්වය දැකලා අපේ පරම අවශ්‍යතාවය සතුට එකම දේ ගැන දෙවිදිහකට හිතනයින්න හිතෙන අයඉන්න මං හැමදාම් කියන්නේ විදුරුවකට විදුරුවක් තියෙන වතුර භාගයක් පිරිලා තියෙන සමහරයට වගේ පේන්නෙම අඩු ටික එයා කතා කරන්න මොකද භාගයක් අඩු විදුරුවක් මෙතනම් භාගයක් අඩුව එකක් අඩුවමයි පේන්නේ තව එක්කෙනෙකුට අවධාන යොමු වෙන්නම භාගයක් පිරලා තියෙන්නේ කියලා. භාගයක් පිරිලා තියෙන එකක් මේක කියලා. එකම වීදුරුව පලනික් කෙන දුකෙන් ඉන්නවා දෙවනික් කෙන සතුටෙන් ඉන්නවා අපරාධනති. දුකෙන් ඉන්න අපරාධන. දෙන්නම උත්සාහ කරන විදුර පුරෝ ගණ්ඩ එක්කෙනෙක් සතුටෙන් ඉඳලා විදුර පුරෝ ගන්නවා නේද අනිත් එක්කෙන දුකෙන් ඉඳලා විදුර පුරෝ ගන්න හැබැයි දුකෙන් ඉන්න කෙන හුඟක් කලාට විදුර කඩා ගන්න නේද කරදර කරගන්නවා. චින්තනය වෙනස් කරන ක්‍රමවේද තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන් බවත් අපි දන්නේ අපි හිතෙන විදිහට තමයි ගොඩක් දෙවල් ගැන අපේ සිතට දුක හෝ සතුට ඇතිවෙන අපි හිතන විදිහන්න. හුඟාක් ස්වාමිදියණයන්න තමගේ ස්වාම්පුරුෂයා දිහා බලන්නේ භාගයක් අඩු අතුර විදුරුවක් දිහා බලනවා වගේ. මහත හැම්බලේම් බලන්න මොකක්ද අඩුවමයි පේන්නේ අඩුවමයි පේන්නේ. එතන තින් හොඳ දෙවල් ගොඩා තියෙන. එහම කෙනට තාත්තල බොහම සතුටුවේ දැන් හාමුදුර අපි ගත්තර කතා කර කර අනි පැතත්තේ වගේම බොහෝ ස්වාමිවරු තමන්ගේ භාරය අවදිහ බලන්නෙත් ඒ විදිහටමයි දන්නවනති මං කියන්න ඕන්න නද <laughs> ඉතිීන් කියවනවා කියන මේක හිද ලොකු පීඩනයක ඉන්න තමගේ දරූ දිහත් හෙම සමහර අය අනිත් අයගේ දරූ දිහා බලලා කල්පනා කරන අපේ කියන විදිහම ගැන අපේ ඔවුන්ට මනාද කරන්න පුළා එම කියන්නේ <laughs> නේද එහෙම තමයි කතාවෙන හොතව හිතන්නේ නමුත් මෙතර තියෙන බොහෝ හොඳ දේවල් ළඟම තියෙන දේවල්ල හොඳ දකිින්ට පුළුවන් විදිට අපේ මනස සකස් කර ගත්තොත් එතනිද අනිත්තයි අඩුපාඩු සකස් කරගන්න පුළුවන්කම තියෙන ඒහින්ද ලොකු වෙනසක් ජීවිතයට කරගන්න නම් අපි හොඳට මේ හිත මෙල්ල කරන්න ඕනේ ඒ මෙල්ල කිරීම සඳහා පැහැදිලිවම පුහුණු වැඩසටහනක් ආරම්භ කරන්න ඕන ඒකට පුහුණු කරන්න පිටනිය හදාගණ්ඩ පැහැ කය පුහුණු කරන අය දුවන්ඩ එක්සයිස් කරන්න පිට්ටනි හදාගත්තා එහින්ද අපි ගේ වැඩසරහන දිකව සක්මන් මලුව හදාගන්නඩ කියලා භාවනා ආසනයක් හදාගණ්ඩ කියලත් කිව සක්මන් මලුව හදාගන්න කියලා කිවා හරි එක හදන ඇටිත් කතා කර පාවනාවේ මූලි කිරියාව ටික ගැනත් කතා කරා දැන් අපි සූදානම් වෙන්නේ අද මේකේ පරතරක් දැකගන්න උත්සාහ කරන කෙනෙක් විශේෂයෙන් සමහර අය ඉන්නවා ඉඳලාමත් හොඳ වැඩ කරනවා. හොඳ වැඩ කරනවා කියන්නේ ගෙදරත් අතහැරලා දාලා කොහරි භාවනා මධ්‍යස්ථානයකට යනවා දවස් 10ක් විතර ඉඳලා එන්නේ කියලා. හැබැයි හොඳ වැඩ කරන්න ගිහිල්ලා නරක වැඩක් වෙනවා. හරිද? ඒ තමයි ගෙදර ඉන්න තරුණ දරුවෝ බලාගෙන ඉන්නවා. අපේ අපේ අම්මගේ ওই කිව්වට නැත්නම් තාත්තගේ හරි කුහක ගතිගුණ වගේක් තියෙනවා. දරුවෝ දන්නව කාටවත් කියන්නේ නැහැ. එයාට එක්ක හරියට තරහ යනවා එක්ක ඔයාගේ ඊරිසියාව තියෙනවා යාගේ ටිකක් ඔය වගේ ඕන්න ඇති දෙවල් වගේ තියෙන හැබැයි භාවනා කරන්න ගියාට එහෙමව තියෙනවා කියලා දැනගෙන සද්ද නැතුව ඉන්නවා දරුවෝ. එයාලා කල්පනා කරනවා හොඳයි අපේ අනේ එකක අතකින් කියලා ගිහිල්ලා ඇරලා ඔක්කොම කරලා එනවා මොකද එනකොට හරි ගිහින් එයි කියලා. මොකද කියන්නේ? තරුණ අයගෙන් මං අහන්නේ එහෙම ගිහිල්ලා ආපු අය අත්දැකීම් ඇති. හරි ගිහිල්ලා දාවේ. හුඟක් අය හරි ගිහිල්ලාම දෙන්නේ. ඔව් ඇවිල්ල දවස් දෙක තුුණා සාන්ත ඉන්නවා අප ගම හැබැයි <laughs> නේද ටික දවසක මොකද වෙන්නේ තිබ්බට වැඩිය හපම් බව තේරෙනවා ඇයි මේ කරන ඒවා පැහැදිලිව හරියට කරන්නේ නෑ ඒක හින්දා ඇත්තටම පංචුපාදානස්කන්දේ ඇත්ත තත්ත්වය දැනගණඩරම් අපි හිත මෙල්ල කරගෙන මේක අස්සට රිඟගණ්ඩුවන ඒකට මම එක පොඩි උපක්‍රමයක් තම අදම කියලා දෙන්න හදන්න භාවනා කරන කෙනෙක් එක දිගට භාවනා කරන කෙනෙක් හරිර මේක වෙන්න මෙහම වෙන්ඩෝන කියලා මගේ අදහස පංචුපාදානස්කන්දේ සැබෑ තත්ත්වය කියලා කියන්නේ අපේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය තුළට කිදා බැහැලා මේක අස්ස ගවේශණය කරන එක මේක අස්ස ගවේශණය කරන්නට නං මොකෙන් දෙක කරන්න ඕන අපේම හිතෙන් ඒකට මම ඊයත් මතක් කර කියන්න කලින් දවසෙත් වැඩසටහනති මතක් කර සීලයෙන් සහ සමාධියෙන් යම් දුරකට පෝෂණය වෙන්ඩෝ නැතම කරන්න බෑ කියලා. අපි හිතමු පංචුපාදානස්කන්දේ ඇත්ත තත්ත්වය ැන ගැඹූරු ජලාසයක පතුළ පිරික්සන්ඩ අපිට ඕන කරලා තියෙනක. හරි ගැඹූරු ජලාසයක පතුළ පිරික්සන් ඕන කරලා තියෙනවනම් අපිට මොකද කරන්න වෙන්නේ කිමි දෙෙන්ට වෙනවා. කිමි දෙෙන්ටනම් කිමිදුම් කට්ටලයක් ඕනද නැද්ද. ඕනෑ. කිමිදුම් කට්ටලේ විදිට අපි උපමාවට ගමු සීලය. සීලය නැතුව කිමිදෙන්ට බෑ නේද එහමට යන්න පුළුවන් කොච්චර තුර කිමිදුම් කටලයක් නත්තමක දෙන්නේ චුට්ට දුරගිය ගම අප හවුටට උඩ <laughs> මයිතින් සමහරයි උඩ මයෝ කේලාං කියන පරුස වචන කියන අය භාවනාවට යනවා ගහම් උඩමයි කියන්නේ ඇයි මේක හරියට බොහෝදුරට ගැලපෙන නොම දහරන්නේ උඩමයි කියන්නේ යාල යන්තන් සමාධයක් යන්තන් ඇතිවගෙනෙදීම කියපු කියලම් මතක් වෙන කියපු බොරු මතක් වෙනවා හරිද මොන හිත ඉදන්න හලාර හිතාරි නොසන්සුම් පුහුණු කරලා නෑ වීරිය නෑ වීරයෙන් වීරයෙන් දරාගෙන බොරු කියන්න ඇතු ඉඳල පුරදලා නෑ ඉවසීමෙන් දරාගෙන කාමවර්දව හැසිරෙන් නැතු ඉඳල පුරදලා නෑ හරි එතකොට උපේක්ෂාවෙන් දරාගෙන අනුන්ගේ දෙවල් හොකන් කරන්නතු පුරදලනෑ. තරහ දරාගෙන සත්තු මරන්න ඇතිදර පුරදලනෑ. එ දැ දරන්ඩ බෑ. දරන්ඩ බැරිහින්දා සිත දරාගෙන ඇතුට යන් බෑ. එකනැට කිමිදුම් කට්ටලේ නෑවගේ හරක. කිමිදුම් කට්ටලේ තියෙන කෙනාට පුහුණුව තියෙන්ට ඕනද නැද අටට යන්ට. ඒක හරිනික සමාධී වගේ. පුහුණුව නැත්තම් මොකද වෙන්නේ ඒත් අරිට වැඩි නම් ටිකක් දුර යයි ගිහිලා ආයුඩට එනවා ආයුඩට එනවා නේද ඒ කියන්නේ චිත්ත විසුද්ධිය නැති කෙනෙකුට හරියට පල්හට යන්න පුළුවන්කම නෑ ගැඹුරට යන්න පුළුවන්කමක් නෑ ඒ වගේ මෛත්‍රී සහගත සිතුවිලි අනිත්‍ය සිතුවිලි ශ්‍රද්ධාව හරිද ඒ වගේම අසුභ හැඟීම වගේ දේවල් වර්ධනය කරන්න මූලිකව මෛත්‍රී භාවනාව අසුභ භාවනාව බුද්ධානුස්සතිය මරණානුස්සතිය වැනි සතර කමටහනෙන් පෝෂණය වෙච්ච කෙනෙකුට මේ වැඩි කරන්න පුළා. එතකොට යම් කිසි කෙනෙක් එක දිගට ඇතුළට අන්්ඩෝනේ නේද ඒකනෙ හොඳ සමාධයක් තියෙන්ඩෝන තකට එක දිගට භාවනා කරන කෙනෙක් මේ සමාධී ඇතිකරගන්න අපූරු උපක්‍රමයක් දන්ඩෝනේ ඒ තමයි මම මෙහෙම අහනවා. යම් කිසි වෙලාවක අපේ ශරීරය මේකට අපේ ශරීරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි? අපේ ශරීරයේ යම් දැනීමක් දැනෙන්නේ එතෙන්ට හිත යොදුවොත්ද නැද්ද? දැන් මෙතන මගෙත් එක්ක බනහා ඉන්න අයගෙන් මං අහනවා. ඔය ඉඳගෙන ඉන්නකොට අපේ ශරීරයේ පොළවේ ගෑවිලා තිනවා. නැත්නම් ඇඳුම් වල ශරීරය ගෑවිලා තිනවා. දැම කියනකට දැනවද නැදම ඇඳම තියෙනවා කියලා මෙච්චල දැවුණද නෑ ඇත්තරම දැනුම් නෑ ඒක බොරුවන්න වේ ඇයි දැනුම් නැත්තේ හිත එතෙන්ට යොමු කරේ නැති හිද හිත නැත්තන් දැනෙන්නෙම නෑ හිත යෙදුන් නැත්තම් යම් තැනකට දැනෙන්නෙම නෑ පිළිගන්නවාද ඒක විකල්පයමකක්ද අනි පැත්‍ර කියන්නේ නේද දැනෙන්නේ එතන හිත තිබුණොත් විතරමයි. හරි එතකොට හැම තැනම දුවන හිත. ඒක නිකන් රූප සටහනක් වගේ අඳින්ට. අපි නිකං ලෝක සිතියමක මං ඉන්නව ලංකාවේ එතනි දං නැත ලංකා සිතිමකම අපි ලෝක පැත්තිකින් තැන වෙලාවට ලෝකටම යනවා ලංකා සිතියමේ මම දැන් දැම් මේ වෙලා ඉන්න කොහොද සම්බෝධි විහාරය කොළඹ හතේ ඉන්නවා මෙතන ඉඳලා මගේ හිත යන යන තැන්වල නිකං අර කටු සටහනක් නිකං ඊතලයක් වගේ ඇන්දොත් එහෙම ලංකා හැමතන යනවා නැද වේගෙන් වැඩියෙන්ම යන්න ගෙවල් පැත්තට <laughs> වැඩියෙන් යන්න වැඩියෙන් ගිල තියෙන පැත්තට නේද එනම් ඒක නිකං වේගෙන් යන සටහනක් වගේ ලොකු අවුලක් වගේෙන මකුළු දලක් වගේ තිය නේද එහෙම යන හිතකින් පුළුවන්ද මේ ඇතුළ ඇතුළට ඇතුළට ඇතුළ දැනගන්නට පුළුවන්ද බෑ භාවනාවට ඉඳගත්තත් ඒ වගේද නැ දෙමක් කලාවට නේද භාවනාවට ඉඳගත්තත් ඒ වගේ ඉඳගත්තර මේක හැම්ම තැනම දුවනවා එකද හුඟක් අයට මුළු ජීවිත කාලෙම තමන්ගේ කය ගැන වේදනා ගැන සිත ගැන මේක ඇතුළෙ ක්‍රියාවලියට හිතයදවන්න බෑ ඒ මදිවට මොකද වෙන්නේ අර හෙදුවන එක අඩු වෙලා යනකොට <laughs> නේද මේක කඩාගෙන වෙන්න කොහෙවත් යන්න එක තැන හිටිනවා ඇකිරිලා වගේ හිත ගොඩක් කට්ටිට භාවනාටිඳ ගත්තකම නිදයවා නේද ඉතින් දැන් එතකොට එතකොටත් බෑම එක පිරික්සකන්නට ඉට දෙකම බේරගෙනකොට එහ පැත්තේ භාවනා කරන කෙනෙක් කහිනවා ඇතන් ටොපී කනවා ඇහෙනවා එතකොට ආය මේක තරහ ගිල්ල තරහගිව මුකු කරගන්න බෑ නද හරී අමාරු දෙයක් මේක සමතුරිත කරගන්න පාපැදියක් කවදාහක්වත් පැදර නැති කෙනෙ පදිින්ට පටන්ගත්තොත් තල්ලු කර යන්නවත් බෑ ඉසල තල්ලු කරලා පුරුදු වෙනවා ඉලාට පැඩල එක කකුල තිල චූටක් අඩියක් විත ජන්තන් චුට්ටක් යන්න පුරුදු වෙනවා නේද නික දැකරතින පැඩල එක කකුල ගහ නිකන් ජොජ්ජ ගහ යන චුට්ටක්වත් යන්න බෑ හැබැ එකතක තල්ලු කරන්න ඉට චූට දුරක යන්න පුළුවන් වෙනවා ඇත්තටම කියනවනම් එයා හොඳටම දන්නවා නේද මට කවදහරි පුරුදු වෙනවා කියලා ඒ දන්න හින්දා නේද එයා එහෙම කරන්න මොකද අනිත් අයක කරනවා දැකලා තියෙනවා එහෙම නම් පුරුදුවෙන්ට පුළුවන් කියලා හරි නොත් භාවනාවට ඉඳගත්තාම අර පාපැදිය පදින තල්ලු කරන්න ඉඳගත්ත කෙනාවගේ. අතනත් තියන්නේ සමුතුරිත භාවය මෙතනත් තියන්නේ සමතුරිත භාවය ඉඳ එක පාට මිදගත්තා මොකූ කරගන්න බෑ. හුඟා අයට වෙන අවාසනාවන්තම සිද්ධියත්තියෙනවා. ඒ තමයි පළවෙනි දවසම තීරණය කරනවා ඔය භාවනා කලාව මටනං හරියන්නේ නැත මම එක දවසක් පෑභාගයක් විතර උත්සහ කර අනේ මෙලෝ දෙයක් කරන්න බෑ ගෙදර මතක් වෙන දරුව මතක් වෙන කරපු කියපු දේවල් මතක් වෙන ඒකද මටනං ඕක හරියන්න මට පුළුවන් විදියට මම නිවන් දකින කවදහරි බුදුන් දැක නිවන් දකින කවදාරි මේ ගනම් කරන්න බෑ බුදු අම්මෝ කුඹුරු කොටන හොඳ විටඩිය කියලා අත් කකුල්ට දෙෙන මේ කවදක්වත් කරන්න බෑ කියලා මං හැමදාම කියන්නේ ඔන්න ඔය තීරණය තමයි තමන්ගේ ජීවිතය ගන්න අවාසනාවන්තම තීරණය. බෑ කියන තීරණය. හරි උත්සාහය තමයි තියෙන් ඕන ඔය අමාරුම වැඩෙන පටන්ගත් ලෝක තියෙන අමාරුම වැඩි පටන්ගරන හිත එක කරන එක තමයි ලෝක තියෙන අමාරුම් වැඩි චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස ඒක දම්මස්ස සබ්‍යය වසමන්න බුදුරජාන් වන්ස දේශනා කරන්නේ සිත තරම් වසකයටගේ තවතු එකදු ධර්මයක්වත් මම දකින්න නෑ කියලා මනුස්සයා. එන අපි ඇදි ඇදී ඇදි ඇදී යන දෙයක් මේක ලෝක තියෙන අමාරුම් වැඩේ පටන්ගන පෑභාගින් තිරණ කරන මට කවදාපත් බැ කියලා. නේද ඒකින්ද කවදාක්වත් එහෙම හිතන්න එපා. ඕනම කෙනෙක් කවදාක්වත් එක පාට මේ දෙවල් කරේ නැහැ. මේක අමාරුම අයට ඉඳගෙන භාවනා කරන එක අමාරුම තත්ත්වයක් තියෙන නිසාවෙන් අපි හරි අපූරු උපක්‍රමයක් මේ පාවිච්චි කරන්න යන්න. දැඟ පිස්සෙල කතා කරපු මුල ධර්මයටය. දැන් කෙනෙක් ඉදගෙන භාවනා පටන්ගත්තා දැන් හරියන්න මේක විසිරෙනවා විසිරෙනවා විසිරෙනවා. දැ හොඳ දැනගත්ත මේක පාපැදිය පදිනවගේ වැඩක් කියලා දැන් ඇතරම් පාපැදිය කතරගන්න ම කියර දෙන්න හදන්න. නැගිටි නොහමසරේ. නැගිටලා අඩි දහයක පහලවක විතර පැතලි බිමක් හොයාගන්න වැලි තියෙනවන ගොඩක් හොඳයි එකට මංගේ වැලි මලුවක් පුළුවන් හදාගන්න තීරුවක් සක්මන් මලුවක් හදාගන්න ගෙදර කියලා පැහැදිලිව ඒක තරුණ අයට පාවිච්චි කරන්න හොඳ තැන හරි ඉගෙන ගන්න අයටත් එම ඉගෙන ගණඩ ඉගෙන ගණඩ කියයාමත් පොතක් පතක් බලන්ඩි හාම ඒ කාග්‍රතාව අනිවාරෙන් ඕනද නැද්ද සමහරයට වේගෙන් මත කිටනවා සමහට මත කිටින්නේ උගකයට මත කිටින්න ඇත ඇයි මේ ගුරුවරයමන හරි කියල දෙෙන මෙයා කොහෙද අර ඉරිකොඩේ නේද වෙලාවට අපිටම හිතෙනවා මොනවා කිවත් දන්න මේ කියලා ළඟමිදන් කියලා සමහරයට මේ තනියම ගන්නන පන්තියක හරිද තනියම ගුරුවරය ගෙනල්ලා උගන්නන අපි ළමයකුට ගුරුවරය උගන්න මෙයා නෑ එතන අන්තිමට අහන දේවල්වලට එහෙම කෑරි කැඩි උත්තරයක් දෙන ගුරුවරය හිතන් මෙයා තේරුම් නෑ කියලා තේරෙනවා මෙයාට හරියට ඇහුණා <laughs> මේ ඇහෙන තැන ඉන්න බලාගෙන ඉන්න ගුරුවරයද ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ මෙහ ගිහින් කොහෙද. හරිද ඉතින් ඇත්තටම අන්නේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා එකන අපිට යමක් එක දිගට අවධානය යොමු කරගෙන ඒක දිගේ ඉන්ඩ පුරුදු කරලා නෑ එන සක්මන් මලුවක් කියලා කියන්න එහෙම පුරුදු කරන එක ලෝකෝත්තරම නිවන්දකින්ටමයට පාච්චි කරන එක නෙවෙයි අපේ ගෙදරක බෞද්ධ ගෙදරක සක්මන් මලුව කෙනෙක් සාමාන දෙයක් වෙන්ඩුවන හරිද පාඩන් කරනය සැරෙන් සැර එකට ගිල්ලා පුට්සයි කලි පදින පුරදු කරන්න ඕනේ හරිද මොකක්ද බලු මේ කියන සයිකලේ නේද හරි පුහුණුවේ පළවෙනිම දේ භාවනා කරන කෙනෙක් වෙනත් කෙනෙක් වුණත් මේ හිත එක කරන්න පුහුණුව කරන හරිම ලස්සන කතාවක් මේක අර්ථ යම් මුළු ධර්මයට මොකක්ද ශරීරය දැනෙනවා නං එකන සිත කොහැරි ගිහිල නං ශරීරය දැනෙන්නේ ඒක පැහැදිලි හොඳටම එනම් ශරීරය දැනෙනවා නං හිත කොහෙවත් ගිලා විකල්පයකන නේද එනම් මම ඇවිදින්ට පටන්ගන්නවා කොහොම දැවිදින් පටන්ගන්නේ මම දැඩි අධිෂ්ඨානයකින් පටන්ගන්නවා පොළොවේ කකුල ගැටෙන තැන හෝ ඇවිදීමත් එක්ක මට දැන්න දෙවල් වගේ අත්තිෙනවන නේද වැලි මළුවක නම් වැලි පොළොවක නම් වැඩියෙන් දැනනවද නැද්ද අන්න එකයි වැලි වගේව පාච්චි කරන්න අපි එක ඇනීම් ගොඩක් තියෙනවා හරිද මොකද කරන්නේ හිමීෙන් කකුල තියෙන පොළොවේ මං උත්සාහ කරනවා හැ ඒ පියවරේදී මට දැනෙන දේවල් කකුල අටිපත්තුල දැනෙනවා එතකොට ඊට උඩින් තියෙන කලවා කෙන්ඩා නේද යම් කිසි දෙයක් දැන්න ඇවිදීමත් එක්ක ආසාස ප්‍රශ්වාසය නෙවේ ඇවිදීම කියන ක්‍රියාවලියත් එක්ක මට මොනහරි දැනෙනවා. ඒ දැනෙන එක තැනකම හිතතියාගන්න එක් බොහෝ තැනකුණත් කවන්න. මගේ අරමුණ සරීරයේ ඇවිදිනකොට ඔන්න පලනිින් අපිම දකුණු කකුලරම් හිතිබ්බකය දැන් දකුණු කකුලට බර දැයනවා. ඒත් එක මම වංකකුල උස්සනවා මං හිමින් සැරේ. එතකොට වංකකුල පොළවෙන් අයින් වෙනවා දැනෙනවා. හරිද? එතකොට පොළවෙන් අයින් වුණාට මේකට තදට බර දැනෙනවා. මේක පුළුවන් තරම් බැලන්ස් කරගන්න පුළුවන් පුළුවන් තරම් හිමින්. වැටෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් හිමින්. එතකොට මේක හොඳට තද වෙනකොට හොඳට දැනෙනවා තද වුණු බව. දැනෙනවා. හරිද? අනිත් කකුල හිමින් අරයි යනවා. අරයි යනකොට සමහර විට මට එක්ක මේකේ තද දැනීම හරි අරක අරයි යනවා හරි දැනෙනවා. මොකක් හරි කමන්නේ. ඇයි? ඊට පස්සේ ගිහිලා දැන් දකුණු කකුල වංකකුල තියෙනවා අයසර තියෙනකොට අන්න වැඩියරෙනවා දැනෙනවා විලු බැනෙනවා දැනෙනවා හරි අනිත් කකුල එතකොට හිස්සෙනවා දැනෙනවා මං අහනවා ඒ දැනීම් එක්කම මම ඇවිද්දොට්ටිකක් දුර මගේ හිත කොහේවත් යයිද යයිද මේ දැනීමටි හරියට පුට් සැකිලේ වගේ හරිද දැම බැලස් කරන්න යන්න මෙහිමින් සැරි මෙච්චර කාලයක් පුහුණු නොකරපු හිත පුහුණු කරන්නයි හදන්න තේරනත් දැම කියපදේ මම උත්සාහ කරනවා මේ දැනීම එක හිමීන් ඇවිදිට හරිද අඩ්ඩි දෙකක් යන්න බෑ පුදුමේ මං කියනහිද කරලා බලන්න දැන් කුතුහලයක් ඇතිවෙන් ඕන මද මේ දැන් තවචුට්ටකින් බන ඉවරච්ච ගමන් ඉරිට බැල නිකංග කරලා බලන්න නිකම සාලහරිකමන ටයිල් පොල හරිකමන කරලා බලන්න මං කියන හිදා හරිද වැඩියෙන් දැනීම ඇති කරගන්න ඕන හින්දා අර වගේ තැනක් හොයාගන්න නැත්තම් පුළුවන් තැනක නැතම් පාපිසක් එකක් දාගන්න පුළුවන් ටයිල් එකේ අර ලනු පාපිසි තියෙන්නේ අද වැඩියෙන් කකුලට දැනෙන ඒවා එහෙම එකක් දිග දිග පටි පාපිසි තියෙන ඒ වගේ එකක් හොයාගන්න ඇතුළ කරන්න ඕන නම් එහෙම එකක් හරි දාගෙන මේක ඇවිදිනවා දැන් අඩි දෙකක් යනකොට මොකද වෙන්නේ දෙකක් තුනක් යනකොට තේරෙනවා මේ ඇවිද ඇවිද ගිහින් මේක යනවා ඊට පස්සේ අර එහා කොනට ඇවිදලා හැරෙන්ඩ වගේ යනකොටම දන්නේ <laughs> ගී කියලා. ඇ ඒගැන වැටිලා පයි සයිකරෙන් වැටිලා. හරි මේකුට සමතුලිතු ඉඩ බෑ. එතකට මොකද කරන්නේ. ආය දැඩි අධිෂ්ඨානයක් කරගෙන ආය මේ යනක අඩු කරන්ඩෝන හිද මෙතන තව පක්‍රමයක් කරනවා. ඒ තමයි ඇස් දෙක අඩවන් කරන බිම්බලාගන්න. වට පිට බැලුවොත් දකින දෙවලෝට හිතයනවන බිම්බලාගන්නේ ඇස් දෙක අඩවන් කරගෙන අඩි තුනක් විතර මේ අර බිම විතර පේනකට ඇස්පියාගෙන හෙමනේ ඇස්පියාගත තාය වෙනම් ප්‍රශ්නයක් එනවා මොකද අන්දෙක් වගේ <laughs> වෙන දේවල්ලොට හිතයන්නේ එකද එහෙම නැතිවෙන්ඩ අඩවන් කරගෙන ඇස් දෙක අඩි තුනක විතර තීරුවක් තෝරගෙන මේ මේ දැනීම් ටික දැනි දැනී දැනි දැනී හැම්ම දැනීමක්ම කියන්නේ ඇවිදීමට සම්බන්ධ දැනීම අපි ඇවිදිනව කියෙන ක්‍රියාවලයක් නේක ඒ ක්‍රියාවට සම්බන්ධ දැනීම වගත්වන ඒ ඒ කකුල් එහාට මෙහාට යනකොට ඉතින් මේ ශරීරය තුළ ඇවිදීමත් එක්ක ඒ චලනයත් එක් ඇතිවන දැනීම වගේ ඇතිෙනවන අන්න ඒ දැනීම් කොතන හරි කමන්න එක්ක පොළොව වැලියන්න තැනක්වෙන්ඩ පුළුවන් විළුඹවෙන්ඩ පුළුවන් කෙන්ඩවෙන්ඩ පුළුවන් කක්හරි මස් පිඩුවක් වෙන්ඩ පුළුවන් මුහරි ඇවිදීමට සම්බන්ධ තැනක් විතර අන්න එහෙම දැනි දැන ඇවිදින්න පුරුදු කරනවා හරි එක පාටවනේ ටික දවසක් යනකොට ඔන්න එහා කොනකට වගේ අන්ඩ පුළුවන් වෙනවා මෙහා කොනකට වගේ අන්ඩ එන්ඩෙන්න්න පුළුවන් වෙනවා මං අනිවාරෙන් කෙන අඩිදාහයක් ඇන්ඩ පුලන්න ලොක දක්කම අදම බලන්ට අඩිදාහයක් ඇන්ඩ පුළන්ද කියලා හරිද හැබැයි අරාර මොනවද මේ අර අර කොලස්රෝල් අඩු කරගන්නට පාරය විදින්නේ ඒ වගේ වේගෙන්න්න හෙවේ සමාරය මන්දකරතින සක්මන් භාවනාව කියලා එහෙම එකක් කරනවා එහෙම එකක් එම නෙවෙයි ඒකැන්නේ මට වැටෙන් නැතිවෙන්ට අන්ඩ පුළුවන් ඉතාම හෙම මනි අතින් පෙන්න්නවා නිකම් මේ වගේ මේ මෙම හිමීන් මේ මෙහෙම හිමීන් අරගෙන කකුල තියන්න ඕනේ හරිද මේක තියෙනකොට මේක තද වෙනකොට මේක ඉස්සෙන ඉති සාමාන්‍ය විදිම දෙක මේක ඉස්සෙනවා ඒ ඒක පුළුවන්තර හිමි අපේ සාමාන්‍ය ඇවිදීම සමහරට දැන් සක්මන් කරන්නකම හරි වැඩ කරනවා මෙහෙම මේ කකුල තිය ඉලං කකුලරන් හරියට මෙතනින් මෙතනින් මෙම එහෙ මේවා කරනවා හරි එහෙම මේ මැන මැන කරන එකක් නෙවේ අපේ සාමාන්‍ය ශරීරයේ ඇවිදීම ඉතාම හිමි හරිද ඉතාම හිමින් තම වැටෙන් නැති ගානට හිමින් මේ වැලි මළුවේ මේක කරන්න උත්සාහ කරන්න එතුර ටික දවසක් යනකොට අඩි දහයක් විතර යනකට හැරෙනකොටත් එහෙම හරි හැරෙනකොට දැන් තමන්ගේ සීමාවටක ඇටවස හැරෙන හැරනකොට නොද වෙන්න හැරෙනකොට දැනෙනව හැරෙන බව කකුලේ වැලි ඇඹරෙනවා දැනෙනවා හැරෙනවා කියලා දන්නවමං නේද මේ හැරමින් ඉන්න කියලා දන්නවා සමහරයි මගෙන් හන මංගෝ කියල දුන්නා දක්ෂිනාවර්තවල හැරෙන්ඩුණු වාමාවර්ත හැරෙන්ඩු ඒකන්න අපේ ජීවිතයත් එහෙමයි ඕන් නැති දෙවල් ඇගෙදාගන්න කිසි තේරුමක් නැති දේවල් ඉතින් එහෙම මොකක්වත් නෑ නද අපේ තියෙන බය මොනවටද බය මේ ලෝකයේ මොකක්ද අපි නොපෙනෙන බලවේගයක් විසින් අප ක්‍රියාත්මකෙනවා සක්මන කරනවන දක්ෂිනාවර්ත හැරනොත්තමයි හරියන්නේ ඒ වගේ නිකන් තියෙනවා දැම බෝධි පූජාව කරන්න යනවා තියෙනවා ගෙදරකට ඇතුළ නවා ඇතුල් වෙන්න ඕන පැත්තක් ඔය මොනවද ජාති වගේක් ඇයි තමන්ගේ හිත ගැන විශ්වාසයන් නැතිකම හරිද මෙහෙමනොත්තමත් අපි ගැන තමන් ගැන තමන් විශ්වාසයක් තියාගන්නවා නම් අපි ළඟ තියෙන ලොකුම ශක්තිය තමයි චිත ශක්තිය. ඒක හරියට සකස් කරගන්න නැතුව වෙන වෙන දේවල් වලින් සරණ පිට ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ. ඒ දේවල් වලට කරන්න පුළුවන් දේවල් වලට වැඩිය ලොකු දෙයක් තමන්ගේ හිතට කරන්න පුළුවන්. හරිද? එක එක එක දේවල්ලට ඔය බාරහාර වෙලා එක එකව කරනවට වැඩිය හිත ශක්තිමත් කරගන්න කෙනට එයාගේ තුළින් ලොකු ශක්තිමත් වැඩපිවෙලා කරන්න ප්‍රලෝක දියුණුවච්ච හැම කෙනෙක්ම වෙන දේවල් මත රඳා පැතිලා දියුණුවච්චය නෙවේ තමන්ගේ සිත මත රඳා පැතිලා තමන්ගේ ශක්තිවර ගබල්ල දියුණුවච්චය හරි එහින්දා අනුන්මත රඳා පවතිලා අනි බලවේග මත රඳා පවතින්ට එපා අහක දාලා තියෙන වැඩක් ගන්න නැති තමන්ගේ චිත්ත බලවේග හරිද ඒක ශක්තිමත් කරගන්නට ඒකට සක්මන් මළුව කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. හරි එතට මේ කළබන් මේක බොහොම රසවත් වැඩා. හරි මේක ටික දවසක් කරනකොට අපිට හොඳට තේරේවී ඔය විදිහට අඩි දහයක් විතර අන්ඩ පුළුවන්ෙනක නිවා අමුතු එකඟ භාවයක්. හරි අන්න ඒ එකඟ භාවය එනකොට ඒ කිට්ව අපි හදාගත්ත භාවනාසනය වාඩි වෙලා තමන් කැමති භාවනාව කරන්න. තරුණ එක්නෙක් නම් භාවනා ඇස්තිකරන්න ඇතන් ඒකම කරන්න හරි ලොකු සතුටක් මොකක්කර ලොකු මේති කියද අත්දකිට හරිද ලොකු ඒකාග්‍රතාවයක් ලොකු සිතේ නිකන් ලොකු ප්‍රීතියක් ඇතිව ඊළං දවස කරන්න හිත නොම එක හරිද එහම වෙනකට ඉඳගෙන කරන්න පුළුවන් සාමාන්‍ය අනපාන සතිවගේ භාවනාව කරගෙන තරුණ දරුවන්ට පුළුවන් වර්ධනය කරන්න ඒවත් එක්ක තේරෙයි උදෑසන ඉඳං හැන්දෑවෙනකන් තමන්ගේ ජීවිතය වෙනස් කියලා හරිද වෙනස් කියලා තේරේ හරිම සංවිධානාත්මකයි කියලා තේරේ. වෙනදා බලෙන්වත් කරගණ්ඩ බැරි තමන්ට අවශ්‍යතාවය තියෙන වැඩ වගයක් තියෙනවා. තමන්ටම අවශ්‍යතාවය තියෙන මට එනට කර කෙරෙන් නැති වැඩ වගයක් තියෙනවා. ඒව හැම එකක්ම කෙරෙන බවතේරේ. ලොකු දුක් ඇතුළට එන්න නැහැ. හරි එතකොට පාඩමක් කරත් පොතක් බැලුවත් වෙනද මතක් මතක හිටින්නේ සියට හතලිහක් නම් හැටක් විතර මතක හිටින බව තේරේ. තවත් වර්ධනය කරනකට අසුවක් විතර මතකින් නැට තේරේ. එකන මොකද අපිට යමකට කන්සන්ට්‍රේට් කරගන්න පුළුවන් වෙලා අපිට හොඳට අවධානය යොමු කරගන්න පුළුවන් වෙන එකත් එක අපට මතක ශක්ති වර්ධන වෙනවා ඇද මොනහරකට නොසන්සුම් වෙන ගතිය අඩු බව තේරේ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න එනකට සමහරය හරියට නොසන්සුම් වෙනවා නොසන්සුම් වෙනවා එක දවසක් එක ළමයකුට මේ ෆිට් එක හැදිලා හරිද ඉතින් ඒ දරුවට එහෙම එකක් වුණාට පස්සේ අම්ම කියන අය ගෙදර තාත්තට මේ වතුර ටික කරගෙන වතුර විදුර කරන්න ගොඩක් කලාන කන්නේ බලන්නට කොහෙන්ද කිය ලොකු වතුර බාලධයක් උසන්ගෙනවා එ නොසන්සුන්ග මේ තරම නද මේ පොවන්ඩ පොවන්ඩ හරිම අකරකට වතුරටයක් ගෙනකා ඔක්කොම් පාටල ගන්න නොසන්සුමුණොත් මුකුත් කරගඩ බෑ නේද අන්න ඒ වගේ මේ අපි කලබලකාරීම තැන අපහසුම තැන සංසුන් වෙනවනන් තමයි යා එතන දිනන්නේ. හරි හරි දැන් සාමාන ජීවිත කරනට දැ භාවනා කරනට එක දිකට භාවනා කරනයට දැම්ම කැන ඕකම් පාච්චි කරන හැටි භාවනාවම පටන්ගන්න. පටන්ගත්තර පස හිතන සංසුන් වෙනවා භාවනා කරන්න අමාරු වගේ දයනවා. හරි කමටහන වෙහෙසයිද අපිතු මෛත්‍රය හරි නත්තං විදසනා කමටහන කරගෙන යන්න කියලා ඒ කමටහන වෙහෙසහින්දා එයා මොකද කරන්නේ ඇස් දෙක අරින්ට හිතෙනවා. නිදාගණ්ඩ හිතෙනවා. කම්මැලි හිතෙනවා. පීඩනයක් දැන භාවනාව පීඩනයක් වෙලා. හරිද අන්නේ වෙලාට යමකොත කරන්නේ ඔය ක්‍රමේම පාවිච්චිකල හුඟාක්කය කරන්නමකක්ද දැම මේ ඇතුළට මෙහෙම අපි කිවන සමාධිය ගැමරට යන්ඩෝන කියලා එහෙම යන්ඩ ගිය කෙනා ටිකක් දුර ගිහිල්ලා දැන් බෑ බැයිනන් දැන් කරන්න හදනමකක්ද හුඟාකය කරන්න ඇස් සැරලාවට පිට බැල්ලා ගිහිලා කාත්තය කරි කතා කරලා තේ බීලා ඔක්කොම කරන ඒක මොකද කරලා ති නායම ආය උඩට මැවිල්ලද කිමි දෙන්න කිය කියලා උඩට ඇවිල්ලා නේද තැන් ආය අටට යන්ට යනවා ආයත් ටිකක් දුර ඇද්දි ආය ආගන්ට බෑ උඩට එන්න එක නය හැමදාමින්න කොම දවස් දහයක් ගිහිම් භාවන කර ඉඳලා තියන්නේ මෙහෙම <laughs> උඩ නේද අපිට පුළුවන්නම් මෙහම පල්ලහට අද්දි වෙහෙස වෙනකොට එතන එතන මහන්සි අරින්ට නේද වෙහෙසනං ඒ ගිය තැන ඉඳම් මහන්සි අරින්ට අයුඩට එන්නතු අයටකින් අයට යන්න පුළන්වේ නේද අන්න ඒ වගේ අපි මොකක් හරි භාවන කමටහනක හිටිය අපි හිත මොක හරි දස්සන භාවනාව හිටිය දැන් කරගන්නට බෑ දැන් වෙහෙසයි හරිද දැම් මෙයාට නැගිටින්ට හිතෙනවා අපහසුකං හිතෙනවා හිතනහ මොකද කරන්නේ එයා ඇස්තික අඩවන් කරනවා දැනගෙන සිහියෙන් වටපිටට හිතයම කරන්නේ නෑ අඩවන් කරලා වතුර විදුර ගණ්ඩ අතාරයන්ඩ ඕන්නම් එයා මෙම අතාරයි යනකොට බාහිරට හිත විසිරෙන්ට දෙන්නේ නෑ. අරමුණින් අයින් වුණා. හ අයින් වෙලා විසිරුණු තාය අතුරට ගණ්ඩ අමාරුයි. එඟද විසිරෙන්ට දෙන්න නෑ වතුර ටිකක් බොන්ඩ හදන්නේ අතහිමීසර අරයනවා. අරයි යනකොට මේ මෙහෙම තිබ්බ භාවනායිරියාව වෙති බත උස්සනකොට අනිත් අතේ ගෑවිල තිබන ගෑවිච්ච තැනින් උසනෝක දැනවද නැද අන්නේ දැනීම හිත තියාගන්නවා. හරි ඒ දැනීම දැනි දැන අපි කවදාවත් මේ අතක් කරන් ගිහිල්ලා නැහැ දැනි දැනි. අත දැනි දැනි නම් මෙහෙම අරන් යන්නේ. එයාගේ හිත කොහට යයිද? නෑ. හරිද? ඊට පස්සේ වතුර විදුර අල්ලනකොට අහු වුණා කියලා දැනෙනවා. ගේනකොට දැනෙනවා. බොනකොට දැනෙනවා. මොකද කරන්නේ? ශරීරයේ දැනීම් වලින් පිටට හිත යවන්නේ නැහැ. ඔක්කොම වැටි කරනවා. ශරීරයේ දැනීම් වලින් පිටට හිත යවන්නේ නැහැ. හරි? බොනකොට මෙතරින්දම් වතුර ගෑවිලා මෙහම යනවා කියලා දෑනවා හරි ඉට පස මෙයාමකත කරන්න හිමින් සරේ නැගිටින්ට දැන් ඕනේ හරි නැගිටින් යනකොට අතක් මෙහෙම තියලා මෙහෙම ඉස්සෙනවා ඉස්සෙනකොට ඉස්සෙනවා කියලා දැන්නවා නේද ඉට පසේ නැගිටිනකොට මේ ශරීරය පොළොවෙන් අයිගෙන බව දැන්නවා ඊළඟට මොකද වෙන්නේ ඉට පස්සේ එයා සක්මන් මලු ළඟයි තමගේ ආසනි හදාගන්න සාමාන්‍යය ඊට පස්සේ ඒ හැම සක්මන් වලට යන කනුත් මොකද කරන්නේ? බිම බලාගෙන ගිහිල්ලා ඔන්න අර දැන් අන්න පුච්චයි කියලා නගිනවා දැන්. දැන් හොඳට සක්මන කරනවා. හරිද? අඩි 10 12 යනකොට දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් පස් සැරයක් එහාට මෙහාට යනකොට කම්මැලිකම් ඔක්කොම නැති වෙලා ආයෙ සැරයක් මොකද වෙන්නේ? හිතා එකඟ වෙනවා. එතකොට ආයෙ හිමින් සැරේ වටපිට බලන්නේ නැතුව ආයෙ ඇවිල්ලා භාවනාසනෙට එනවා. හරි එහෙම ඇවිල්ලා අන්න කමටහ නැතුවට කර හිටිය කමටහන්ට ආයනවා දැන් කමටහන වෙහෙසත් හඩු වෙලා හිත විසිරිලා හරි එතරිද ආයක නොටයට හොඳට පහසුවදයනවා විනාඩි දහ යන්න ආය අමාරු වගේ ආය නැගිටිනවා හිමී නැගට ආය සක්මන් කරනවා සක්මන් කළ ආය වඩියනවා මේ විදිර මේ විදිර මේ සක්මන වැඩි කරනවා වැඩි කර කර වැඩි කර කර වැඩි කර කර අර කයේ තියෙන කම් මැලිකාං ඔක්කමට අනත තමන් නිදහස් නේද තමන් නිදහස් මොකද අර හිරවෙලා දැන් ඉඳගෙන අම් මේ දවස් පහක් භාවනාවට අය දැන් ඉතින් ඉඳගෙන ඉන්ඩකෝ කියලා තිබ අදහස නෑ නේද සක්මන් කරන්න පුළුවන් බොහෝම හොඳ ප්‍රතිඵලයකට එක ලොකද තමන්ගේ ඒ හරියට වෙන්නමකක්ද කිමිදුනා වෙහෙසයනකොට ඒ මැද ඉදං වෙහෙස හැරිය හිත විසිනට දුන්නේ නැහැ නේද මේ විදිට පුළුවන්න්නන් ඒ භාවනා කරන දිනටිකේ සියලු දෛනික කටයුතු මේ විදිහට කරන්න බෑ දොන්න. සාමාන්‍යයෙන් මම කියන්නේ හිමීන් ඇවිදලා දැන් අපි නාන තැන්ට හිමීන් ඇවිදලා යන්නට බෑ. නමුත් වටපිට බලන්නේ නැතුව කාත් එක්කවත් කතා කරන්නේ නැතුව ටෙලිෆෝන් කෝල් එකක් ගන්න නැතුව රැයට පවා ඔක්කොම අතහරින්න ඕන හරියට භාවනාවක් දෙනවා නම්. හරිද? සමහර අය උදේ 8 ඉඳන් හැන්දෑ 5 වෙනකම් භාවනා කරලා එතන ඉඳන් නේවාසිකව ඉන්නේ. හැබැයි එතන ඉඳන් මොකද කරන්නේ? ටෙලිෆෝන් පාවිච්චි කරනවා කතා කරනවා දඟලනවා කන අබුණ අවදයාය පටන් ගන්න දැන් කොහෙද ආයවුඩ <laughs> ආය පල්ලයාටන ගොඩක් වෙලා යන ආය හැන්දෑ පහවිතරනෝ ටිකක්දුරකින් අය උඩට වෙනවා එක දිගට ඔන්නොහොම කයට බැසගත් සිත් ඇතුව වාසය කිරීම කියලක තෙනම මේ කතා කරේ මගේ ක්‍රමයක් කියල හිතේ අපි හෙට දවසෙත් මේ පිළිබඳව සාකච්ඡා කරලා ඊළඟ දවසෙත් මේ පිළිබඳ සාකච්ඡා කරලා අපි යනවා සති සම්පජඥය කියලා කියන භාවනා කමටහන්ට සතර සති පට්ටාන තියෙන ඒක තියෙනවා ගත පච්චාගත වත කෙලකක් හරි අන්න ඒක තියන්නේ මේක බව මීරතඩි හාගේ එකක් එක චුට්ටා නමුත් මේ වගේ ක්‍රමයක් නේද පාවිච්චි කරන්නේ කියලා ඔන්න තේරේවී ඒක හින්දා අපිට අපිෝ තේරුම් ගණ්ඩ අපේ කය ඇතුළට බැස ගණ්ඩුවනේ හරි කවදාහරි දවසක අපි අපි ගවේශන කරන්න අපි ටෙලිෆෝන එක හොඳර ගවේශන කළ තියෙනකිවට අලුතෙන් ෆෝනය කම්පේච්ච ගම ඕක එහාට මෙහාට ගිල්ල මේක අඩු වැඩි කරනවා ඔක්කම දන්නවද නැද අල්ලපු ෙදරත් ගවේශනය කළ තියෙන හොඳට දේශපාලක්ඥයවත් ගවේශනය කරන දේශපාල පක්ෂ ගවේශනය කරනවා නේද අපේ බොස් කෙනෙක් න බොස්ස හොඳර ගවේශණය කළ තියන්නේ <laughs> වැඩ කරන තැන ඔක්කොම හෙමයි අනිත් ඔක්කෝම ගවේශණය කරලා ඒ පිළිබඳ තොරතුර හොයාගත්ත මම මට එකක් ගවේශණය කරන්න බැරිවෙලා කාවද මාව නේද මාව ගවේශණය කරපු නැතිද මං අමාරු වැටනවා එකද මාව ගවේශණය කරන්න විදර්ශකයක් කියලා කියන තමන්ව ගවේශණය කරන කෙනා තමන්ගේ ක්‍රියාවලින් මොනෝද කියලා හොයන කෙනා හරි ඇතුලාන්තය හොයාගන්න කෙනාට ගිහි ජීවිතය අසාර්ථකවේද සාර්ථකවේද සාර්ථක වෙනවා. එය දන්නවා ඕන දෙයක් පාලන කරගෙන යන්න. එය දන්නවා ඕනෑම තැනක ජයගණ්ඩ. හරි ඒහින්ද අපේ මේ තින වැරදි සංකල්පය සම්පූර්ණෙන් අයින් කරන්නවන. අපේ දෙමපයන්ගේ වැරදි සංකල්පය ඇත්තිනවා. මොකද ළමයි ධර්මයට යොමු කරන්න හොඳ නෑ. එහෙම සංකල්පයක් තියෙන එකත් සාධාරණයි. සමහර ගුරුවරු නේද ඔව්වා කරලා වැඩන්නේ ලෞකික දියුණුව වැඩන්නේ මැරෙනවනි අපි හැබැයි කියන ගුරුවරයලා තමතකෙනවා මේ ළමයට ඔහොම කියලා එළම මැරු නැත්තා ජීවත්වට පැතිගෙන නේද ඒක විදසනාවක් වෙනද එතකොට අනිද මැරනවා කියලා ස්තීරම දන්න නැති මේ දස්ටික වේක ඉන්න හොඳයි හරි මරණ සතිය වඩන්නේ අප්‍රමාදීව කුසල් රැස් කරගන්න උනන්දු ඇති කර ගැනීම සඳහා ඇතු මැරණ මැරනවා කියලා නිකං කම්මලිකමට ඉඩ නෙවෙයි හරිද ඒක හින්දා දරුවන්ට තමන්ගේ හිත පාලනය කරන්න පුරුදු පුහුණු කිරීම එයාගේ ලෞකික ජීවිතයට මනාපිටු හලා. ඒක හින්ද විදර්ශනා මිශ්‍රිත ජීවිතයක් තියෙන නක සුන්දර ජීවිතයක් වෙනවා. ඒකද විදර්ශනාව ජීවිතර එකතු කරගන්න. නිකං මං හැමදාම කියන්නේ එකයි බත් ගිල ගිල බත් ගිල ගිලෙදර වැඩන්න. එවදේට බද්දවලට බත්රෑයට බත් ඔහි බත් බත් බත් කියක ඉන්නවට වැඩිය නේද. හැමදාම තමන්ගේ ජීවිතය කරන්ඩ ඕන දෙවල් වගේ තවත් තියෙනවා. ඒහින්ද අඳුරේ අතපතකා ජීවත්වවීන නැතුව තමන්වත් තේරුම් අරගෙන අනුවත් තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නට හැම කෙනෙක්ම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන දයි නිවසේ ඉඳලා ධර්මය ශ්‍රවණය කරපු අයට ඒ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්නේ මේ මැදිරිට අයිල මාතක එකතු වෙලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස ඉතින්ගේ අය බැතිබර දායකත්වය හැම දෙනාටම ධර්මය ධර්මදානයක් කොට ලැබුණා ඉතින් ඒකින්දා නිවසේද ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනම් ප්‍රාර්ථනා කරන්න තමන් ධර්මය දෙනගෙන ධර්මය තුළින් සිත සකස් කරගෙන පිළිවෙතක් පුරණ වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දානය ලබා දුන්න නැත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්නත්නේ අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නිවන් මඟ දෙසනා මාලාවේ සිට ලෝදෙන්න බුදු මඟ දේශනා මාලාව දක්වා ලුහු බඳින දෙමව්පිය දූදරු පිරිසක් විසින් කියලා දායකත්ව සැපදු සියලු දෙනා නමින් මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් පැමිණවීමත් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ අනාගත පරපුරක් බිහි කිරීම දෙසා අතිමහත් වූ කැපකිරීමක් කරන ගරුණ්‍ය මහා සංඝරත්නයට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් නොවම්බර් මස උපන්දිනය සමරන රිශානි නැත්මිනි දියණියන්ට නිරෝගිසව ප්‍රාථනා කරන්නටත් බිරිඳ දරුවන් ඇතුළ අප කාර්ය මණ්ඩලය අප කාර්යාල කාර්ය මණ්ඩලය වෙනුවෙන් උත්තරිතරවත් ගෞරවණයොත් කැපකිරීමක් කරන දෑබර ස්වයම් පුරුෂයාට නිරෝගිසව ප්‍රාර්ථනා කිරීමත් කියන උසස් පරමාර්ථ සහ තම තමන්ගේ ජීවිතවල තියෙන වටිනාකම දැනගෙන කටයුතු කරන කල්්‍යයාන මිත්‍ර පිරිසක් තමයි මේ කටයුතු කළ තියෙන මොකද ධර්මය ලුහු බඳන දෙමාපිය දූදරු පිරිසක් විසින් කියලා බයනතුව කියන්න පුළුවන්කම තියෙන්නේ එම වාසනාවන්ත අයටතින් එකින්ද ඒ වෙනෙන් අප ප්‍රාර්ථනා කරමු සුජිවතවාසය කරන හැම දෙනාටම දුක් නිරෝගී චිරජීවන ලැබේවා මේ පරලෝක යත්තන්ට මේ පින්නන මොදන් වේවා මේ පින්වන්ත පිරිසට උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දායකත්වය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි